නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස විඤ්ඤා උප්පපතං චතුකා අවිඤ්ඤා නිසතතං වරා සංඝෝ පරදිමානං දුන්දෝ පරද සංවරෝති ශ්‍රද්ධාවන්ත කින්නතුනි තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ තේනවා පංච බුද්ධ කෘත්‍යය කියලා කාලසටහනක්. දවල් කාලේ කොටස් දෙකයි රාත්‍රී කාලේ කොටස් තුනයි. සුරේගස් පෙතිච්ච, පස්කාබත් පෙතිච්ච කියලා දවල් කාලේ උදේ වගේ කටයුතු, හවස වගේ කටයුතු නම් දෙකයි. රාත්‍රී කාලේ පූර්ව යාම කිච්ච, මධ්‍යම යාම කිච්ච, පස්වෙන යාම කිච්ච කියලා කොටස් තුනකට බෙදා ගන්නවා. මේක අකන්න දිනචරියාවක්. එයින් මධ්‍යම යාම කිච්චකේ රාත්‍රියේ නැදීම කිසක් සම්බන්ධ මේ ගාථාව. මධ්‍යම යාම කියන්නේ ඔරලෝසු පැයෙන් රාත්‍රී 10 සිට රාත්‍රී 2 දක්වා පැය 4යි. සිංහල පැයෙන් පැය 10ක් තියෙනවා. ඒ කාලයේ තුල දෙවියෝ බ්‍රහ්මයෝ නාමතුපර්ණාදීන් ඇවිල්ලා බුදුබණ අහනවා. බොහෝ සෙයින් ධර්ම ගැටළු ගොතාගෙන එනවා. සමහර දෙවි දේවතාවෝ ඒවට පිළිතුරු හදාගෙන එනවා. සමහර දහස් ගණන් ලක්ෂ ගණන් දෙවියන් බ්‍රහ්මයන් එනවා. එන එක දවසක් සවැත් නුවර ජේතවනාරාමයේ හාස්පස බබළුවාගෙන දෙව් පිරිසක් ආවා. එයින් එක්තරා දී පුත්‍රයෙක් ප්‍රශ්නයක් කළා. එක ගාථාවකින් ප්‍රශ්න හතරක් නැහැවා. කිංසු උප්පතං සෙත්තං කිංසු නිපතං වරං කිංසු පවජමානාලං කිංසු පවදතං වරෝ කියලා ප්‍රශ්න ගාථාවක් කිව්වා. එතකොට ඉස්සරහට ආපු තවත් දේවතාවෙක් පිළිතුරක් දුන්නා. බීජං උප්පතතං සෙත්තං වුත්ති නිපතතං වරා ගාවෝ පවජමානානං කුත්තෝ කවදසං වරෝ කියන උත්තරයක් දුන්නා. ඒ දෙන්නගේ මේ දෙබස ඉදිරියේ අනිත් දෙවි දේවතාවෝ නිහඬව සිටෙද්දී සරුවක්යන් වහන්සේට නිසි පිළිතුරු දුන්නා. අන්න ඒ පිළිතුරයි මේ ගාථාව. විඤ්ඤා උපසතං සෙත්තා අවිඤ්ඤා නිසසතං වරා සංඝෝ පවජනනානං බුද්ධෝ පවදසං වරු මේක තේරුම් ගත යුතු කාලදේවත් පාඩමක් අද ප්‍රශ්න ගාථාවේ තියෙන්නේ කිංසු උප්පතතං සෙට්ටා ඉහළ බලා වැඩෙන දේ අතුරින් ශ්‍රේෂ්ඨ කුමක්ද කිංසු නිපතතං වරං පහත වැටෙන දේෙන් ප්‍රධාන වන්නේ කුමක්ද කිංසු පවජනනානං අරිදින්නෝ මෙන් කවුද ශ්‍රේෂ්ඨ සියලු කවුද සංවරව කතා කරන්න උගෙන් ශ්‍රේෂ්ඨ කවුද? ඉහළ බලා යන දෙයින් ශ්‍රේෂ්ඨ කුමක්ද? පහත යන්නේ දෙය අතරින් ශ්‍රේෂ්ඨ කුමක්ද? ඇවිදින්නෝන්ගේ උතුම් කවුද? කතා කරන්නෝන්ගේ ශ්‍රේෂ්ඨ කවුද? දේවතාවෙක් දුන්න පිළිතුර දීජං උප්පතකං සෙට්ඨං සත්‍ය ධාර්ම දීජය වැඩි දියුණු වෙන දේ අතුරින් අස්තුන නෙලන දේ අතුරින් ශ්‍රේෂ්ඨයි. ගොට්ටි නිපතකන් වරා ශක්ති නිස්පාදනයේට හේතු වෙන වැටිදාර පහත වෙන දේ අතරින් ප්‍රධානයි. ගාව පවජමානනම් මනුෂ්‍ය ජීවිතයේ දෙමව්පියන්ගෙන් උපකාර වෙන ගවයා ඇවිදින්නෝන්ගේ ශ්‍රේෂ්ඨයි. පුත්තෝ පවදකන් වරෝ ආදරෙන් හදා වඩා ගන්න දරුවා කතා කරනවා නම් දෙමව්පියන්ට ඒක දරුවාගේ ශ්‍රේෂ්ඨත්වයක්. මෙන්න මේ කියන ශ්‍රේෂ්ඨ කාරණා හතරේ මනුෂ්‍ය ජීවිතයේ සම්බන්ධ කර්ම හතරක්. මනුෂ්‍ය ජීවිතයේ පවත්වන්නේ ප්‍රධාන ආහාරය සත්‍ය දාහණය නිසා. ඒ වගේම සත්‍ය දාහණය නිස්පාදනයේ අත්‍යවශ්‍ය වෙන්නේ ඉලක්ක දහර වර්ෂාව. ඒ වගේම සත්‍ය නිස්පාදනයේට මිනිස්යාගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනයේට පස්වරක ලැබෙන්නේ ගවයාවේ. ඒ වගේම දෙමෝපියෝ තමන්ට ඇති එකම වස්තුව හැටියට හදාන්නේ දරු සංකප්තිය. ඒ දරුවන් මේගියන්ගෙන් කතා කරනවා දකිනකොට අමෘතයක් වාගේ දෙමව්පියන් නම සතුට සතුට කැනසිලා. ඒක ලෞකික වශයෙන් ගැළපෙන පිළිතුරක්. නමුත් බුදුරජාණන් වහන්සේ ලෞකික ලෝකෝත්තර දෙකටම ගැළපෙන පිළිතුරක් දේශනා කළේ. විද්‍යා උප්පතසං සෙට්ඨා වැඩි දියුණු වෙන දේ අතුරින් විද්‍යාවේවත් ප්‍රඥාව ශ්‍රේෂ්ඨයි. අවිද්‍යාව නිපතකම් වරා පිරියෙන දේ අතුරෙන් පහත වැරෙන දේ අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි සංඝෝ පවදේමානං දෙපයින් ඇවිදින්නෝන් අතුරෙන් ආර්ය මහා සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨයි බුද්ධෝ පවදසං වරෝ කතා කරන්නෝන් අතුරෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨයි මේ දේශනේ ਸਰව සාධාරණ තීතුරක් හැම දිනාටම මෙලොවට පරලොවට දෙලොවට නිවනට උපකාර වන අර්ථ සම්භාරයක් මේ පද හතරේ තියෙනවා. ඒ විද්‍යාව විද්‍යාව නම් මෙතන හඳුන්වන්නේ ප්‍රඥාවට නමක්. ප්‍රඥාව තමයි විද්‍යාව කියලා කියන්නේ. විද ඥානය කියන ධාතියෙන් තමයි විද්‍යාව කියලා හඳුන්වන්නේ තියෙන්නේ. අද කාලේ විද්‍යාව කියලා જાතියක් කියන ඒවා නෙමෙයි. මෙතන විද්‍යාව කියන්නේ සැබෑ ප්‍රඥාව. මේ ප්‍රඥාවේ කොටස් තියෙනවා පහක්. ඒක සම්මා දිට්ඨිය හැදින් කලින් හැදින් වෙනවා. කම්මසකත සම්මා දිට්ඨි සමාධි විපස්සනා සම්මා දිට්ඨි ඥාන සම්මා දිට්ඨි මග්ග සම්මා දිට්ඨි ඵල සම්මා දිට්ඨි කියලා කොටස් හත් පහකට බෙදෙනවා මේ විද්‍යාව කම්මසකත සම්මා දිට්ඨි කියන්නේ කුසල අකුසල කර්මයන්ගේ විපාක පිළිගැනීමේ නුවණයි කයින් සිදුවෙන අකුසල කළොත් දුක් විපාක ලැබෙනවා කියලා පිළිගන්නවා නම් නුවණින් කම්මසගත ඥානයි. වචනේ සිදුවෙන අකුසල් වල දුක් විපාක ලැබෙනවා කියලා අවබෝධ කරගන්නවා නම් සිතෙන් සිදුවෙන අකුසල් වචනෙන් සිදුවෙන අකුසල් සැපරින් සිතෙන් සිදුවෙන අකුසල් තුනේ දුක් විපාක ලැබෙනවා කියලා අවබෝධයක් ගන්නවා නම් ලැබෙනවා නම් සම්මාසිතා සම්මා දිට්ඨි. කයින් සිදුවෙන අකුසල් වලින් වැළකී සිටීමේ සැප විපාක පිණිස හේතු වෙනවා කියලා පිළිගන්නවා නම් සම්මා දිට්ඨි. එවාගේ සම්මාසකතා සම්මාදිට්ඨි. වචනේ සිදුවෙන අකුසල හතරෙන් වැළකී සිටීම සපපිනිස හේතු වෙනවා කියලා නෝනින් තේරුම් ගැනීම සම්මාසකතා සම්මාදිට්ඨි. සිටින් සිදුවෙන අකුසල හතරෙන් වැළකී සිටීම අකුසල තුනෙන් වැළකී සිටීම සපපිනිස හේතු වෙනවා කියලා නෝනින් පිළිගැනීම සම්මාසකතා සම්මාදිට්ඨි. එවැගේම දානය, සීලය, භාවනාව අපචායනයේ වෙය්‍යාවච්‍ය පත්තිදාන පස්සානුමෝදන ධම්මසවන ධම්මදේශන දිට්ඨිජු කම්ම කියන මේ පුණ්‍යක්‍රියා 10ක් තියෙනවා. මේ එකක් එකක් වාසයේ සිදු කිරීමෙන් මෙලවට පරලොවට නිවනට හිත සෝක ලෙස පවතිනවා කියලා පිළිගන්නවා නම් කම්මසකතා සම්මාදිට්ඨිය. එතන කර්මයේ කර්මයේ පිළිගැනීම විපාකයේ විපාක පිළිගැනීම මෙතන කම්මසකතා සම්මාදිට්ඨිය කියලා හැඳින්වෙනවා කෙටියෙන්. ඊළඟට විපස්සනා සම්මාදිට්ඨිය කියේ නාම රූප පරිච්ඡේද ඥානයේ සටහන් ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය එවාගෙම ඒකට කියනවා දිට්ඨි විසුද්ධි සංකාරස්න විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ආදී වශයෙන් දැක්වෙන මේ සීල විසුද්ධියේ සටහන් විසුද්ධි සම්පාදනයේ පිළිවෙලට විසුද්ධි කියන්නේ හිත පිරිසුදු කර ගැනීමයි හිත පිරිසිදු කර ගැනීමේ සෑම කුසල සිතක්ම තමාට හිතසුව පිණිස පවතින බව අවබෝධ කර ගැනීම ඒ නාම රූප පරිච්ඡේදයේ සාතන් විපස්සනා ඥාන පහළ කර ගැනීම විපස්සනා සම්මාදිට්ඨි නමින් හැඳින්වෙනවා ඥාන සම්මාදිට්ඨි කියන්නේ සමසතලි සර්මස්ථාන භාවනා වැඩිමින් උපචාර සමාධියේ මේකයි අර ප්‍රථම ධානයේ මේකයි ද්විතිය ධානයේ මේකයි තෘතිය ධානයේ මේකයි චතුර්ථ ඥානය මේකයි පංචකනාකරණයෙන් පස්වෙනි ඥානය මේකයි අරූප සමාප්‍රත්‍යාතර මේකයි එවාගෙම ඉර්ධිවිද ඥානය මේකයි එවාගෙම දීවසෝත ඥානය මේකයි පරිසිත ඥානය මේකයි හේතෝපරි ඥානය මේකයි කුබ්බේ නිවාස ඥානය එවාගෙම දිබ්බචක්ඛු ඥානය කොමේ සමාධි සමාපත්‍ය අවිද්‍යා බල සම්බන්ධයන් නුවණක් පහළ වෙනවා ඒ ප්‍රඥාවට කියනවා ධ්‍යාන සම්මාදිට්ඨිය මග්ග සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර මාර්ගසිතේ ප්‍රඥාව. ඵල සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර ඵලසිතේ ප්‍රඥාව. එතකොට මෙන්න මේ ධර්මතාවන් අනුව සම්මාදිට්ඨියේ කොටස් පහකට බෙදුණා. ඒ සියල්ලම විද්‍යාව කියන පදයෙන් කියවෙනවා. එතකොට මේ විද්‍යාව එවත් ප්‍රඥාව ඇතොත් තමයි දන් දෙන්නේ. ප්‍රඥාව ඇතොත් තමයි සීල් සමාදන් වෙන්නේ. ප්‍රඥාව ඇතොත් තමයි භාවනා කරන්නේ. ප්‍රඥාව ඇතොත් තමයි වැඩි හිතයන්ට ගෞරව කරන්නේ. ප්‍රඥාව ඇතොත් තමයි වස්තුලියෙත් පුරන්නේ. ප්‍රඥාව ඇතොත් තමයි බණ කියන්නේ. ප්‍රඥාව ඇතොත් තමයි බණ අහන්නේ. ප්‍රඥාව ඇතොත් තමයි සමාසලකින් අනුන්ට ආමෝදන් කරන්නේ. ප්‍රඥාව ඇතොත් තමයි අනුන්ගේ කියන සතුටෙන් අනුමෝදන් වෙන්නේ. ප්‍රඥාවෙන්මයි සම්මාදිට්ඨිය වඩන්නේ. එවැගේ ප්‍රඥාවෙන්මයි සතුන් මැරීමෙන් වළකින්නේ. ප්‍රඥාවෙන්මයි කාම සොරකම් කිරීමෙන් වළකින්නේ. මිත්‍යාචාරයෙන් වළකින්නේ බොරු කියමින් වළකින්නේ කිසුණු වචනෙන් වළකින්නේ කරුක වචනෙන් වළකින්නේ හිස් වචනෙන් වළකින්නේ අනුන්ගේ දේට ආශා නොකරන්නේ අනුන්ට ක්‍රෝධීෂ්‍යා නොකරන්නේ වැරදි දුක් නොගන්නේ ප්‍රඥාව ඇතුළත් පමණයි එසා මේ ප්‍රඥාව කියන විද්‍යාව මිනිස්යාගේ නෙළව දියුණුවට අතිශයින් උපකාරයි පරලෝක සුගතියට උපකාරයි එවාගේම ධ්‍යාන වඩන්න ප්‍රඥාව උපකාරයි විපස්සනා වඩන්න ප්‍රඥාව උපකාරයි. අධිඥා බල ලබන්න ප්‍රඥාව උපකාරයි. මාර්ගඵල ප්‍රතිලේභ කරන්න ප්‍රඥාව උපකාරයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ප්‍රඥාව උපකාරයි. නාම රූප දෙක අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. පංචස්කන්ධය අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. දොළොස් ධාතන අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. අතලොස් ධාතු අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. දෙවිස ඉන්ද්‍රිය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. සූවිතිපත්තාන ප්‍රත්‍ය සම්භාරය අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. මේ විදිහට බැලුවාම අවබෝධ කරගන්න තාක් යමක් ඇතොත් ඒ සියල්ලම අවබෝධ කරගත හැකි වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව නිසා තමයි කෙනෙක් සත්‍ය රජ වෙන්නේ. ප්‍රඥාව නිසා තමයි සබ්දේ රජ බවට යන්නේ. ප්‍රඥාව නිසා තමයි දහසක් ලෝක ධාතේ කැඳින්මින් ආලෝකමත් වන බ්‍රහ්ම රාජ්‍යත්වයටපත් වෙන්නේ. ප්‍රඥා නිසා තමයි ප්‍රථම ඥාන ලබන්නේ. ප්‍රඥා නිසා තමයි ද්විතිය ඥාන ආදී ලබන්නේ. ප්‍රඥා නිසා තමයි රූප ස්වરૂප ලෝකවල භක්ම ලෝකවල උපදින්නේ. ප්‍රඥා නිසා තමයි අරූප ලෝකවලට යන්නේ. ප්‍රඥා නිසා තමයි සහත් බෝධිය ලබන්නේ. ප්‍රඥා නිසා තමයි පසේ බෝධිය ලබන්නේ. ප්‍රඥා නිසා තමයි සම්මා සම්බුද්ධත්වයක් ලබන්නේ. මේක නිසා බුද්ධත්වයේ දක්වා සියලුම ජීවනෝත හේතු වෙන ප්‍රධාන හේතුව තමයි මේ විද්‍යාවවත් සම්මාදිට්ඨිය. ඒතකොට මේ සම්මාදිට්ඨිය නම් වූ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංඥා නරණං රතනං කියලා. මනුෂ්‍යයන් උතුම්ම රත්නේ ප්‍රඥාවයි කියලා. ඒසා මේ ප්‍රඥාව දිනු කර ගැනීම සමන්ත මෙලේ ලෝතුරා සූපනිස පවත්නා ඒ කායන මාර්ගය කියන එකේ බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කළා තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී මිනිසයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට, ලෝකෙට සෑම දෙනාටම ජීවනයේ ප්‍රධාන හේතුව ප්‍රඥාව. ඊළඟට පිරිහීමේ ප්‍රධාන හේතුව අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මෝහයක් ඥානකම. මේ අවිද්‍යාව නිසා තමයි ජාති ඇති වෙන්නේ. ජරාවත් ඇති වෙන්නේ, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේය, දුකේ මොමනස උපායාස ඔක්කොම ඇති වෙන අවිද්‍යාව කොටගෙනයි. අවිද්‍යාව නිසා තමයි ප්‍රාණඝාතාදී පස්ව සිද්ධ වෙන්නේ. අවිද්‍යාව නිසා තමයි දස අකුසල සිද්ධ වෙන්නේ. අවිද්‍යාව නිසා තමයි පංචානන්තරයේ කර්මයේ සිද්ධ වෙන්නේ. අවිද්‍යාව නිසා තමයි අවිද්‍යාව ව්‍යාපාද ඇති වෙන්නේ. අවිද්‍යාව නිසා ක්‍රෝධ උපනාහ ඇති වෙනවා. වාගේ මස්ස පලාස ඇති වෙන, ඉස්සා මච්චරිය ඇති වෙනවා, මායා සාතය ඇති වෙනවා, සම්බසාරම්ම ඇති වෙනවා. වාගේ මාන අතිමාන ඇති වෙනවා. සංදිස්ති පරාමාස ඇති වෙනවා. මේ ආදී සෑම අකුසලයකට මූලික හේතුව අවිද්‍යාවයි. මේ අවිද්‍යාව නිසා තමයි කෙනෙක් සංජීවාපායට වැටෙන්නේ. එවාගේම කාමසෝත්‍රාපායට වැටෙන්නේ, සංඝාතාපායට වැටෙන්නේ, කෞරවාපායට වැටෙන්නේ, මහරවුලාපායට වැටෙන්නේ, තාපාපායට, ප්‍රතාපාපායට, අවිසීමා නරකයට වැටෙන්නේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නිසා තමයි කාලකන්නික එවන් නිඥාමකන්නික කුක්ඛිපාසුක පරදස්සූපදී ආදී මේ හේත ලෝක උපදින්නේ. අවිද්‍යාව නිසා තමයි අපාද විපාද චතුප්පාද බහුපාද තිරසංවාපාය සතුන් උපදින්නේ. අවිද්‍යාව නිසා තමයි ලෝකාන්තරික නරක දුක් විඳින්නේ. අවිද්‍යාව නිසා තමයි මිනිස්සු අඳගොළු බොහෝ නිහිරයන් උම්මත්තට වෙන්නේ මන්ද බුද්ධිත වෙන්නේ. මේ ආදි වශයෙන් සැලක බැලීමේදී තිලිහිනේ දොරටු අතරින් ප්‍රධාන හේතුව අවිද්‍යාවයි. අනික දැන් ඇවිදින්න ඕන අතරින් සංගරාසයේ ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කෙලේ මේ ලෝකයේ ඇවිදින කොටකොත් සතුන් ඉන්නවා. ඒ ඇවිදින්නේ එක්ක ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන්, උපක්ලේශයන් සිටේ දඩාගෙන අන්නේ ඒ අන්නේ විරේතේ අසමාහිතව ඇවිදිනවා. සීලයක් නැතිව ඇවිදිනවා, සමාධියක් නැතිව ඇවිදිනවා, ප්‍රඥාවක් නැතිව ඇවිදිනවා, කෙලෙස් සිටින් ඇවිදිනවා. සංවරයක් ඇවිදින්නේ එහෙම නෙමෙයි. සංවරඥයේ කාය සංවරයි, වචනේ සංවරයි, සිත සංවරයි. සබන සබන පියවරක් ගානේ දුතු දුතු අන්තේ ලොවේ ලෝතුරා සම්පත් දෙන දෙන සිහිකෙතක් හැටියට උන්වහන්සේ වඩින්නේ සීලයක් දරාගෙන සමාධියක් දරාගෙන ප්‍රඥාවක් දරාගෙන අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් කුසල මූලයෙන් යුක්තව ගමන් කරනවා සතර සම්‍යක් ප්‍රඥාවෙන් උන්වහන්සේ ගමන් කරනවා උන්වහන්සේ අහසේ උදාවන සඳ මණ්ඩලක් වාගේ සෑම gedarikam පේන හැම අඳ මණ්ඩලක් වාගේ දුතු දුතුන් සැනසෙල්ලගෙන දෙන ගමනක් උන්වහන්සේ වඩින්නේ උන්වහන්සේ යම් ප්‍රදේශයකට වඩිනම් ඒ ප්‍රදේශයේ දෙවි දේවතාවෝ පවා නමස්කාර කරනවා ඒ වගේම දහසක් බැඳි පසුම්බියක් දෙමුදුලේ සබා වඩින්නා වගේ දෙමුදුලොත් වැඩියාම දෙමේ වාසීන්ට හිතසුව සැලසෙනවා. ඒ වගේම උන්වහන්සේලා සමන පියවරක් පාසා සසර කෙටි කරමින් ගමන් කරන්නේ. පියවරක් පාසා ජීවිතය කෙටි කරනවා වගේම සසර කෙටි කරගැනීමෙන් නිවන් දෙකටම ගමන් කරන්නේ. එනිසා දුතුවන් මන පහදවන එවන්නේ සංවරශීලී උතුමන්ගේ ගමන නිසා අපවන ජනතාවක් සුගතයට නිවනටපත් වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩින ගමන් විලාසයේ දැකලා සිංහල දඩුව 17ක් දෙනෙක් සයිදුව රහත් වුණා. ඒ රහතන් වහන්සේගේ ශිෂ්‍ය චන්ද්‍රගුප්ත රහතන් වහන්සේගේ දැකීමෙන් පමණක් ගමන් විලාසයේ දැකීමෙන් පමණක් සයිදේලා රහත් වූ ත්‍රිශ දහසක් පමණ වෙනවා. උන්වහන්සේගේ ශිෂ්‍ය සූර්යගුප්ත ස්වාමීන් වහන්සේ ගමන් විලාසයේ දැකලා පැවිදි වූ කුල දරුවෝ 10යි. උන්වහන්සේගේ ශිෂ්‍ය මහා ධම්මරක්ෂිත ස්වාමීන් වහන්සේ ගහක් මුල කැලෑවක සමාපත්තියෙන් වැඩි ඉන්නවා දැකලා වනාන්තරයේ වල් ඇටේ කැවිලා අසුකොළ මිටියක් කඩාගෙන පවල් සැලමින් සිටියා. මේක දැක්ක අතිශ්‍ය රාජ කුමාරයා කෙසේකින් උප රජතුමා ලක්ෂයක් කෙනෙක් මොඩඩීනේ ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ වෙත ඇතෙක් උපස්ථාන කරනවා දැකලා පුදුම පැහැදීලක් ඇති වෙනවා. ඒ මොඩඩීන සියල්ල අතර දාලා රාජ්‍යත් අතර දාලා සයිදුවා විහත්වයටපත් වුණා. එතන දක්ෂයක් වෙනවා. එවැගේම තුන් අවුරුද්දක් සෝපයෙන් පීඩිතයේ අශෝක රජතුමා ගමන් කරන විලාසයේ දුටු එන නිග්‍රෝධ සාමණේරයන් නම අන්තයේ දැකීමෙන් පමණක් පැහැදිලා ඊට පස්සේ මාළිගාට වැඩම කරවගෙන බණපදයක් අහලා සැබෑ බෞද්ධයෙක් සුදුම විදිහේ පින්කම් කළා. ඒ නිසා ගමන් කරන්න උන් අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය සංඝ රත්නයයි. කතා කරන්න උන්ගෙන් ශ්‍රේෂ්ඨ වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කීවේ ඒ සරුවක්යන් වහන්සේ ලොවට සත්‍ය අවබෝධ කරනු පිණිස සාරාංශික කල්පලක්ෂයක් සොරසාංශික කල්පලක්ෂයක් 28 කල්පලක්ෂයක් මුළුල්ලෙහි සිත දියුණු කළා වා සුචරිතෙන් වැළකීලා වා වා දුක්ඛයෙන් වැළකීලා වා සුචරිත පිරුවා එනිසා උන්වහන්සේට ලැබුණු මේ වා සම්ප්‍රත්‍ය පුදුමයි උන්වහන්සේගේ දෙකල භූම සුවසේ හේවන්න පුළුවන් උන්වහන්සේ ලැබුණු ජීව ආධාතුව හරියට මෙලොම් නෙළුම් පෙට්ටක් වාගේ බොහොම තුනී වගේම රතුයි දිගයි පළලයි උන්වහන්සේගේ ස්වර නාලය වාස පිට සෙම තුන්දොසින් කොරයි උන්වහන්සේගේ ස්වර උච්චාරණ ස්ථාන බොහොම පිරිසුදුයි උන්වහන්සේගේ ස්වරය ධම්මස්වරයෙන් යුක්තයි කුරේ කෙරෙල්ලන්ගේ හඬමින් නින්නාද සහිතයි උන්වහන්සේගේ සාමාන්‍ය පුරුෂයෙකු සාමාන්‍ය පුද්ගලයෙකුට වචනයක් වෙනකොට වචන 128ක් යන තරම් වාක් චාතුරියක් තිබුණා උන්වහන්සේට මේ දේශනා කරන වචනය කවදාකවත් නිෂ්ඵල වෙන වචනයක් වන්නේ නැහැ. මුලත් මැදත් අගත් යහපත් වෙන වචනයක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ලක්ෂයක් කෙනෙකුගේ බණහනවා නම් ලක්ෂයෙන් එහාට අඟලක්වත් නොවන ඇටේ දේශනා කරනවා. අදුවෙත් නැතිව දේශනා කරනවා. එවාගෙම දසදහස් ශාස්ත්‍රවලට ඇහෙන්න අවශ්‍ය නම් දසදහස් ශාස්ත්‍රවලට ඇහෙන්න දේශනා කරනවා. කවදාකවත් උන්වහන්සේ දෙසූ බණපදයක් නිෂ්ඵල වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් ලෞකික ලෝකෝත්තර සැප සම්ප්‍රාප්තියන දෙනවා. තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මානෙල් මල් සුවඳ විහිදෙනවා. එවාගේම දරදා වහන්සේගෙන් සුදු බුදුලැස් විහිදෙනවා. මේ තරම් ආශ්චර්ය අද්භූත දේශනා විලාසයක් ඇති සරුවක් යන වහන්සේගේ දේශනාවට පමණක් සමන් දීනේ සූවිසි අසංකේය නව කෝටයක් ලක්ෂයක් දෙන අමාමහ නිවන් දැක්කා අනාගතේ බලාවේ කරුවක් යන වාසේ සුවාසුදා සද්ධාම් කළ දේශනා කළා පිරිනුවන් ඇදේ වැඩිදක නරදමාහිමියන් වහන්සේ සමතා සදාම් කෙලේ යෝකෝවාන විදමයා ධම්මෝස විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමස්සේන සත්තා කියලා ආනන්දේ පිරිනුවන් පාන්නේ මම එක තථාගතයන් වහන්සේ නමයි ආනන්දේ මා විසින් දේශන ලද පණවන ලද යම් ධර්මයක් විනයක් ඇතොත් ඒ සුවාසුදාස ධර්ම ස්කන්ධයේ සුකට ශාස්ත්‍රුන් වහන්සේ වෙනවා කියන එක ප්‍රාදා දුන්නා. මේ ධර්මයේ තුලින් තමයි අදාපිනේ නිවන් යන්නේ. එනිසා මේ සරුවස්යන් වහන්සේ එදා දෙව් පිළිසර දේශනා කළ මේ දහම් පදයේ තුලින් අපට අදිස්ථාන පහ අදිස්ථාන හතරක් විශේෂයෙන් පිළිතුරා ගන්න පුළුවන්. ඒ තමයි අපට මේ බුදු සසුනේ ශ්‍රද්ධාව පිහිටුවාගෙන, වීර්ය, ස්මෘතිය, සමාධිය, පිහිටු ප්‍රඥා පිහිටුවාගෙන දාන සීල භාවනා වශයෙන් මේ රැස්පත් කර ගන්නා කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මේ බුදු සසුනේ කට යම් විලාවක මඟඵල නිවන් ලැබෙනවා නම් ඒ දක්වාම දියුණුවේ දොරටුව නැ ප්‍රඥාව හේවත් විද්‍යාව පහළ වේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. සෑම කුසලයක් පාසාම දීර්ඝ සංසාරයේ ජාත්‍යාදී දුක් ගෙන දෙන්නා වූ මේ භයානක පිරිහීමේ හේතු වන අවිද්‍යාව ප්‍රහාණය කිරීමේ ශක්තිය අපට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. කල්ප කෝටි ගානකින්වත් නොලැබෙන්නා වූ ආර්ය මහා සංඝරත්නයේ ජතිගන්ධේ ගුණ සම්භාරයේ මෙනෙහි කරන්නට සංඝරත්නයේ ආශ්‍රය නිවන් දකිනාසුරු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවාගේ බුදු සසුනක් ඇති කාලයේත් නැති කාලයේත් බුදුබණ අනුවම කටයුතු කරන්නට අපට නුවණ පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ක්‍රමයේ සෑම කුසලයකින්ම අපේ සතර ආපාය ඉක්මවලා මනුෂ්‍ය ලෝක ඉක්මවලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අරෝක ලෝකත් ඉක්මවලා තුන් ලෝකයෙන් ඉක්මවලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර චතුරාරි සත්‍ය වෙන දුක්ඛය සමුදය නිරෝධේ මග්ගය චතුරාරි සත්‍ය ආબોධයෙන් ශාන්ත නිවන් සුව ලබන්ත මේ උදාන කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ එදා අපේ ශාන්ති නායකයන් වහන්සේ දසූදානින් බොහෝ දෙවි දේවතාවෝ මඟඵල නිවන් සුව ලබාගෙන දෙව්ලොවට ගියා. ශාන්ති නායකයන් වහන්සේගේ ඒ අමෘතදා වාහනේ වූ ධර්මයේ අදජීවමානව පවතිනවා. එනිසා ඒ ධර්මයට අනුව මඟඵල නිවන් ලබාගත් ආර්ය මහා සංඝ රත්නය අදත් ලෝකේ රැඳී ඉන්නවා. එනිසා බුද්ධ ධම්ම සංඝ රත්නය රැඳී ඉන්නා මේ වාසනාවන්ත කාලයේ තුල අපේ පුණ්‍යවන්තාත් භාවයක් ලබාගෙන මේ සුභ කරන සෑම කුසලයක්ම සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතයේ පිණිස පවතිවා. විශේෂම සිතාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් නිවන් මාර්ග පාරමී පුරමින් සදාමාලෝකේ ලෝක බෙදා දෙන පිරිස අප රැස් කර ගන්න කුසලයේ ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.